සදකම් සරණයාමි නමස්කාරවේවා සංගරුවනට සමදාම් හා සංග සරණයාමි නමස්කාරවේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු රෝමේ ධර්මාසෝක විහාරාධිපති අපේ ධම්මාරාම හාමුදුරන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි. ලංකාවේ මේ කාලේ වෙසක්. මා වෙසක් පොයි දවසේ ලංකාවෙන් පිටත් වුනේ පාර දෙපස බලද්දි හරි සතුටුයි. හෝටල් ඔක්කොම වහලා හැමෝම දන්සල් වඳිනවා. ඊළඟට මිනිස්සු හරි ප්‍රීතියෙන් පාරේ යනවා. වෙන කවරදාකවත් නොදුටු සතුටක් ඒගොල්ලන්ගේ මූණවල පෙනුණා. යුද්ධේ ඉවර වෙච්ච නිසා සාමය නිසා මා හිතන්නේ දකුණේ පේදුරු තුඩුවේ සිට උතුරේ කංකසන්තුරේ දක්වා බෙසක් සුවඳ විහිදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය උන්වහන්සේගේ උපන්දිනේ උන්වහන්සේගේ බුද්ධත්වය උන්වහන්සේගේ පිරිනුවන් පෑම සමරන්න ලංකාවේ සදහැවතුන් වහන්සේ ගනිද්දී මේ පලාතේ සදහැවත් පිරිස වෙසක් සමරනවා මටත් කුමක්ද පිනක් කඩා වැටුණා මේ පලාතට වඩින්නේ මා හිතා සිටිය ගමනක් නොවේ. අපි බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේ ලෝකයට දේශනා කරපු ධර්මයෙන් අපේ ජීවිතේ අවසන් වෙන්න කලින් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. එහෙම කළේ නැත්නම් මා හිතනවා අපි ලෝකේ වටිනා දේ අහිමි කරගත්තු වටිනා දේ අහිමි කරගත්තු අය හැටියටයි මැරෙන්නේ සිංහලයාගේ නිධානය මොකද්ද කියලා ඇහුවොත් අපට කියන්න තියෙන්නේ සිංහලයාගේ නිධානය ගෞතම බුද්ධ ශාසනයයි ගෞතම බුදුරජුන්ගේ ධර්මයයි. නිදානේ තියෙන්නේ ඒක උඩ වාඩි වෙලා ඉඳ නෙවෙයි. ප්‍රයෝජනෙ ගන්නයි. ඒ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරුණ කීපයක් මා ඔබට මේ වෙලාවේ කියා දෙන්න කැමතියි. ඒ කරුණු ඔබට නිදහසේ තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් බොහොම නිදහසේ තේරුම් ගන්න ඒවා. විශේෂයෙන්ම ඒ බුද්ධ දේශනාවට කලින් මා කෙටියෙන් බුදුරජාණන් වහන්සේ ගැන වචන කිහිපයක් කියන්නම්. ඔබ දන්නවා එකපාරටම මිනිස්සෙකුට බුද්ධත්වයේ ලබන්න බෑ. උන්වහන්සේගේ සිටී ඇති වුණා ජීවිතය අවබෝධ කරලා ඒ අවබෝධය යන් අයට දෙන්න ඕනි කියන අදහසක්. කල්ප ගානක් ඒක සිටී බලපවත්වාගෙන හැඩගැහිච්ච චරිතයක්. අහම්බෙන් බුදුවරු පහළ වෙන්නේ ඉතින් මේට අවුරුදු 2000 ගණනකට කලින් ඉන්දියාවේ කපිලවස්තු කියන නගරේ අද උන්වහන්සේ ඒ හිටපු භූමිය තනිකරම පාළු තනක් ලකූ ගස්කොළන් වෙවිච්ච වටේ මුස්ලිම් අය ඉතින් එතන ඒ උන්වහන්සේගේ මාලිගා තුන තිබ්බ ප්‍රදේශේ එතෙන්ට ගියාම ලස්සනට පේනවා හිම කඳු. ඒ මාලිගාවේ තියෙනවා කඩා වැටිච්ච තාප දොරටුවක්. ඒ දොරටුවට කියන්නේ මහා බිනිෂ්ක්‍රමණ ద్వාරය කියලා. ඒ දොරටුවෙන් තමයි උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා ආසියා පිටේ පිටත් වුනේ. ඉතින් අපට යන්න තැනක් තියෙනවා. අපි ගෙදරකින් රෑ පැනලා ගියත් යාළුවෙකු ගෙදරට යන්න. කොහේ හරි ජීවිතේ එපා වුණත් කොහේ හරි ගිහිල්ලා හෝටලයක හරි නවතිනවා. ඒ කියන්නේ අපිට මෙතන බැරි නම් අතන කියන එකක් තියෙනවා. උන්වහන්සේ ජීවිතයේ අවබෝධ කරන්න හොයාගෙන ගියේ කවුරුවත් කියලා නොවේ. Taman හිතලා. ඒක තමයි මේ ජීවිතයේ තියෙන විශේෂත්වය. දැන් සාමාන්‍යයෙන් දැන් අයිසෙක් නිව්ටන් ගහ යට ඉඳෙද්දී ඇපල් ගෙඩි වැටුනහම කවුරුත් කිව්වේ මේ බලපන් වැටුන ඇපල් ගෙඩි දැන් හිතපන් කිව්වද එහෙම කවුරුත් කිව්වේ නෑ හිතන්න ඕන පුද්ගලයාට ටොකුවා ඉන්න දෙයක් නෑ එයා හිතනවාමයි ඒක කාටවත් બ્લોක් කරන්න බෑ හිතන්න පුළුවන් කෙනා හිතනවාමයි ඒක වළක්වන්න බෑ අපි දන්නවා මේ ඉතිහාසය තුළ මේ රටවල් වල හිතන්න පුළුවන් අය මැරුම් කෑවා. හැබැයි මැරුම් කන්න කැමති හිතන එක නවත්තන්න කැමති නෑ. එහෙම හිතයනේනේ විද්‍යාව හොයාගෙන ආයේ. ඒ වගේ මේ සිද්ධාර්ථ කුමාරයාගේ හිතන්න පුළුවන්කම හරි විශේෂ එකක්. උන්වහන්සේට ප්‍රශ්නේ උනේ තමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. පොදු ප්‍රශ්නයක්. අපි සියලු දෙනාම ජීවිතේ අසරණ වෙන ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි අපි නාකි වෙන එක. වයසට යන එක. හොඳට බලන්න හිතලා අවුරුදු 45න් පස්සේ යාගේ ජීවිතේට එනවා ටික ටික පෝලිමක්. මොනවද ඉන්නේ පෝලිම? රෝග. සීනි එනවා කියනවා, ප්‍රෙෂර් එනවා කියනවා, කොලෙස්ටරෝල් එනවා කියනවා. එයාගේ පෝලිමක් එන්න ගන්නවා මහලු වියත් සමග. ඊට පස්සේ මේ තරුණ කාලේ දාපු සෙල්ලම් මහලු වෙනකොට බෑ. මේ මාළු වීම වෙන්න ඉස්සර වෙලා බොහෝ අය වයසට උනාම ජීවත් වෙන හැටි ප්ලෑන් කරනවා. නමුත් ප්ලෑන් කරන වෘත්තු දෙන්නේ නැති තරම්ම නාකි වුණොත් එහෙම අය නාකි වෙන්නේ නැද්ද? සමහර අය වයසට යනවා මාව එක දවසක් මහත්තයෙක් එක්කන් ගියා එන්න ස්වාමීනි අපේ තාත්තා බලන්න 103යි කියලා. තාම ඉන්නවා. ඇඳේ හාන්සි වෙලා ඉන්නවා අමාරුවෙන් නැගිට ඕනවා. කවුරු උස්සලගෙන ඉන්නවා ටොයිලට් එකේ ඉඳ ඕනවා. හොදනවා ආයෙ ඇඳට තියෙනවා. දැන් මේ වගේ ජීවිතය එනකොට කවුරු හරි Tamanට හිටපු නිසා හොඳයි. මහලු වීම අපේ ජීවිතයේ තියෙන අපි කාටත් පැනලා යන්න බැරි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සිද්ධාර්ථ කුමාරයාට හරි සංවේදී වුණා. දෙවිවරු පෙන්වන්නේ අපි දන්නවා අපි කොච්චරත් වයසට යන දැකලා තියෙනවා. නමුත් සමහර වයස නෑ වයසකය දැක්කහම අපට නිකන් ෂොක් වදින්නේ නැද්ද? සකේ මෙච්චර වයසට යනවාද කියලා. අපි අපිත් හිඹිරිස හැදෙනවා, උණ හැදෙන, ලෙඩ හැදෙනවා. සමහරු ලෙඩු දැක්කහම අපටත් බය හිතෙන්නේ නැද්ද? මෙහෙමත් ලෙඩ හැදෙනවාද කියලා. අසාමාන්‍ය ලෙඩ හැදෙනවනේ හිටපු ගමන් සමහරුන්ට. මම එක රෝගියෙක් දැක්කා. මම එක්කන් ගියත් එක්ක කතා කරන්න බෑ. එයාට යන්තම් ඇහෙනවා. එයාට ඉස්සෙල්ලා පිළිකාව හැදුනේ ඇහි. ලොකු දිවුල් ගෙඩියක් වගේ ඇහැ ඉස්සරහට ඇවිල්ලා. දැන් මේ පිළිකාව සම්පූර්ණ මූණ වහගෙන. දැන් තුවාලකින් වහගෙන තමයි හිටියේ මා ළඟට ඇවිල්ලා. මම කිව්වා මේ තුවාය පොඩ්ඩක් අරින්න බලන්න කියලා. ඒ තුවාය ඇරියාම හරි පුදුමයි. එයා මෙහෙම වාඩි වෙලා ඉන්නවා. එයාගේ යහපැත්තේ තියෙනවා එයා එයා රස්සාව ආයතනයක හිටපු ආයතන ප්‍රධාන නෝනා කෙනෙක්. එයාගේ ලස්සන රූපේ ෆොටෝ එක තියෙනවා. ඒතර එයාගේ අම්මා කිව්වා මේ ඉන්නේ මේ දුව තමයි. හිතන්න බැරි වෙනසක්. දැන් යාට වචන මොකක් කතා කරන්න බෑ. මේ මෙතනින් බටයක් ගහලා ඒකෙන් තමයි කෑම දෙන්නේ. එතකොට කෑම හැටියට දෙන්නේ ජූස් වර්ග. ඊටත් වඩා දුක හිතෙන දේ දැන් අපි මම චුට්ටක් කරුණු කිව්වා. ඒක හරි ගියද දන්නේ මං. එයා පෑන ඉල්ලලා ඒ මාව එක්කන් ගියපු නෝනාට දෙනවා පොඩි තුන්ඩු කෑල්ලක් ලියලා ඊළඟ පාරේ එනකොට පොලොස් ටිකක් හදාගෙන ඉන්න කියලා. මට ගොඩාක් දුක හිතුනේ ඒකට. මේ වගේ කෙනෙක් ළඩ වෙනකොට ෂොක් එකක් වදිනවා හිතන්න පුළුවන් කෙනාට. හිතන්න බැරි ඔල මොට්ටලයට මොනවා වුණත් වදින්නේ ඉතින් සිද්ධාර්ථ කුමාරයාට රෝගී දැකීම හැම දෙයක්ම එපා වෙන ප්‍රශ්නයක් වුණා. ඔබ දැකලා ඇති සමහර අයගේ මරණ අපිට බලන්න අමාරුයි. ගොඩාක් අමාරු මරණයටත් වඩා ඒ මරණේ වට කරගෙන අනිත්‍යයේ තියෙන මොකද්ද? ඇඬිල්ල. කලබල කාලේ ඒක අම්මා කෙනෙකුගේ පුතෙක්. ඒ පුතා වැරදි දේශපාලනය කළා. රාත්‍රියේ කළු මෝණු බැඳගත්තු පිරිසක් වාහනයකින් නැවත්තලා දොරට ගැහුවා. අම්මා දොර අරින්නේ දොර ඇරියා. දොර කැඩුවා. කැඩුවට පස්සේ පුතා අම්මා මොකද කළේ ඇඳ යටට දැම්මා. දාලා අම්මා බෙඩ් ෂීට් එකෙන් වැහුවා. දැන් අම්මගෙන් ඇහුවා කියාපියේ කොහෙද පුතා? කියලා අම්මා කිව්වා. අම්මා මන් දන්නේ නැහැ මන් දන්නේ නැහැ කිව්වා. හොයාගෙන හොයාගෙන ගියා දැක්කා ගත්තා ඇදලා. අම්මා ඉස්සරහම ගැහුවා වැටුණා ඇදගෙන ගියා. දැන් මේ දුප්පත් අම්ම එළි වෙනකන් ඉන්නවා දෙයයන්ට බුදුන්ට කිය කියා. මේ සත්‍ය සිද්ධි. ඒ අම්මා උදේ පාන්දරින් පිටත් වුණා හඳවුරු ගානි පුතා හොයන්න. හැම තැනම එලෝ ගන්නවා යන වෙනවා එහෙම කෙනෙක් නැහැ කියලා. යද්දි පොළ දවසක් කෙනෙක් කිව්වා ආනුබේ පුතා වෙන්න ඇති පොළ ඉස්සරහා ආන්න තියනවා කිව්වා. ගියාම බෙල්ල තියනවා කනුවක හිටෝලා. මේ අම්මා චීත දෙකක් ඇඳගෙන හිටියේ. එක චීතයක් ගලවලා ගත්තා. අර බෙල්ල කන ඔතලා චීතෙන් උඩට ඔස්සලා ගත්තා. අරන් තුරුළු කරගෙන පාරේ දිව්වා. සසරේ තොරතුරු මේ මරණය ජීවිතයේ තියෙන ලොකු ප්‍රශ්නයක් අනිසෑම ආගමක්ම මේ සියලු ප්‍රශ්න අමතක කරනවා හොඳට බලන්න මේ රටේ මිනිස්සුත් එක්ක කතා කරලා මේ මිනිස්සු කතා කරන්න අකමැති මාතෘකා තුනක් ඔය වයසට යෑම, ළඩවීම, මරණය. හැමෝම පරිණෝයකින්. උන්වහන්සේගේ ජීවිතයේට සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේට බලවත් වේදනාවක් ආවා මේ ප්‍රශ්න තුන. මේට විසඳුම් හොයන්න උන්වහන්සේ කල්පනා කළා. උන්වහන්සේ ගත කරපු ජීවිතය තුළ තිබුණේ දේශපාලන විසඳුම්. ඇයි උන්වහන්සේට ඊළඟට තියෙන රජකම. උන්වහන්සේ දැනගත්තා දේශපාලන විසඳුමකින් මේක කරන්න බැරි බව. සමහර උන්වහන්සේගේ ගමන නවත්තන්න හැදුවා දවස් 7ක් ඉවසන්න කිව්වා. ඔබ රජ වෙනවා. ඔබ සක්විති වෙනවා. දවස් 7ක් ඉවසන්න කිව්වා. උන්වහන්සේ දැනගත්ත මේ ලෝකේ මේ දේශපාලන විසඳුමකින් පුළුවන් නම් වයසට යෑම නවත්තන්න රෝග පීඩා වලට විසඳුම් දෙන්න මරණයට විසඳුම් දෙන්න එහෙනම් උන්වහන්සේ බොහොම දේශියෙන්ම රජකම ගන්නවා. උන්වහන්සේට පස්සේ උනේ බිරිඳයි දරුවයි. ඒගොල්ලන්ට කියලා යන්න බෑ. හොරෙන් ගියා. අදත් මිනිස්සු හොරෙන් යනවා සමහර ප්‍රශ්න වලට. ඒ නිසා අධික සෙනෙහසෙන් හිටපු යසෝදරාට කියලා යන්න ගියා නම් ඔරුත්තු දෙන්නේ නැහැ. පිටත් වෙලා ගිය යන්න තැනක් නැහැ. අනෝමා කියන ගංගාවෙන් ඈතර වුණා. අද අපි නම් කියේ අසවල් පන්සල අපිට තියෙනවා, අසවල් ස්ථානය අපිට තියෙනවා, අසවල් හාමුදුරුවෝ ඉන්නවා, අසවල් පොත තියෙනවා කියලා අපිට අද මොනවා හරි තියෙනවා. උන්වහන්සේට කිසිම දෙයක් නැහැ. උන්වහන්සේ හොයනදී ලෝකෙ කවුරුවත් දන්නේත් නැහැ. උන්වහන්සේගේ ගමන අනුමත කරපු නැති කෙනෙක් තමයි යසෝදරාගේ තාත්තා. හරියට බැන්නා. එතකොට උන්වහන්සේ පිටත් වෙලා ගියා. පාරත් උටත් දන්නේ නැති ගමනක්. ඔබ දන්නවා ඇති ගුරුවරු දෙන්නෙක් හම්බ වුණා. කවුද ඒ? ආලාර කාලාම කියලා එක්කෙනෙක් හම්බ වුණා. උද්දක රාම රාමපුත්‍ර උද්දක දෙන්නයි. ඒ දෙන්න කියාපු දේ ඒ දෙන්න කිව්වා තාහවුරු කර කර කිව්වා ඔබ හොයන දේ තමයි මේ. නුවණ කියලා කියන්නේ ඒකයි. සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේගේ හිත කියනවා මං හොයන දේ මේක නෙවෙයි. අපිට එච්චර ලොකුවට දැනුමක් නැතුණාට අපි බඩු මොට්ටු හොයන්න යද්දී අපිත් එහෙම මම හොයනදී මේක නෙමෙයි කියලා කඩවල් ගානකට යන්නේ නැද්ද? ඒ වගේ මේ සිද්ධාර්ථ කුමාරයා මම හොයනදී මේක නෙවෙයි කියලා ඒ සෙවිල්ලි ගිහින් ඔබ දන්නවා ඇති අන්තිමට උන්වහන්සේ වැටුනේ ශරීරයට දුක් දින පැත්තට ඒකේ කරපු අරගලය අද ලෝකයේ මිනිස්සුෙකුට එහෙම එකක් කරන්නවත් කරනවා කිය හිතන්නවත් බෑ. කරනවා කිය හිතන්නවත් බෑ. එරෙමිනියා ගුතාගෙන පැයක් ඉන්න බැරි අපි දවස් ගණන් උන්වහන්සේ කරපු වීරිය මිතා ගන්නවත් බෑ. ඉන්දියන් කාර්යයන්ට නම් ওই වගේ පොඩි හපංකමක් තියෙනවා. එච්චර සැරට නෙවෙයි. දවසක් මම ගියා හිමාල මුදුනට. හිමාලය මුදුනට තියෙන බද්‍රිනාත් කියලා. ඉස්සර බෞද්ධ සිද්ධාස්ථානයක්. දැන් ඒක Hindu. එතන මං සිටියා සුමාන කීපයක්. දවසක් මම ඒ Hindu මන්දිරයට ගියාම මේ තැඹිලි පාට වස්ත්‍ර පුරවපු පිළිමයක් වගේ එකක් තියෙනවා. මං හිතේ පිළිමයක් කියලා ඇත්තටම. මොකද මේ ඇස් අරගෙන ඉන්නේ මේ කළු ඉංග්‍රියාව පේන්නේ නැහැ. සුදු පාට මං හිතේ තාම මේ ඇස් දෙක තියලා නැතුව ඇති කියලා. හවස ගිහින් මම හවස තව යාළු මහත්තයෙක් එක්ක හවස යද්දී බඩුව ගෑක් ගන්න කඩපිලට මෙයා ඇවිල්ලා ඉනවා. සාදුවරේක් සමාධියෙන් හිටපු වෙලාවේ කළු ඉංග්‍රීසි අරට ගිහිල්ලා ඇස් ඇරිලා. හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඒතර අපට පේනවා අමුතු සපංකමක් තියෙනවා ඉන්දින් කාර්යයන්ට. ඉතින් මේ බුදවරු පහළ වෙන්න ඔබ හොඳටම දන්නවා දඹදිව විතරයි. ඉතින් දඹදිවත් දකුණු ඉන්දියාවේ නෙවෙයි. ඉන්දියාවේ මැදත් නෙමෙයි. මධ්‍ය මණ්ඩලය කියලා කියනවා හිමාලයේට ආසන්නේ ඔය බරණැස, බුද්ධ ගයා ඊළඟට ඔය ප්‍රදේශයේ නේපාල් කිට් මේ ලුම්බිනි ප්‍රදේශයේ මේ පැත්තට වෙන්න ඒ හරි විතරයි. ඉතින් මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ලොකු වීරියක් ගත්තා ජීවිතය අවබෝධ කරන්න. ඉතින් මේ ගත්තු වීරිය ආත්ම භාව ගානක් ගන්න ඇති සාර්ථක වුණේ නැති වෙති. නමුත් හැම එකක්ම එකතු වෙලා ඒ උන්වහන්සේගේ ජීවිතයේදී ඒක සාර්ථක වුණා. විසක් පොයේ දවසක උන්වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේට උදේ වරුවේ හම්බ වුණා සුජාතා කියන සිටු දේවියකගෙන් මොකක්ද හම්බ වුනේ? කිරිපිඬු. කිරිපිඬු වළඳලා ඒ පාත්‍රයට උන්වහන්සේ මොකද කළේ? ආරන් තියාගත්තද මේක හෙට පිඬ පාත යන්න කියලා. අපි නම් වළඳලා හොදලා ආරන් තියාගන්න ඕනේ හෙට කියලා. එතකොට උන්වහන්සේ ආරන් තියාගත්තද? උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ පාත් හිස් පාත්‍රය අරගෙන ආවා ගඟ අයිනට. අවිල්ලා කල්පනා කළා මම මේ හොයනදී මට හම්බ වෙන්න ඕනේ. මම මේ ගන්න උත්සාහය මං අතාරින්නේ මම ජීවිතය අවබෝධ කරනවා නම් මේ පාත්‍රය යන්න ඕනේ වතුර යන පැත්තට නෙවෙයි අනිත් පැත්තට කියලා පාත්‍රය වතුරට තිබ්බා. අනිත් පැත්තට ගියා. දැන් උන්වහන්සේට පාත්‍රයක් නැහැ. ඒකේ තේරුම මොකද්ද? නැවත ජීවත් වෙන්න අදහසක් නැහැ. ආයමත් පාත්‍රයක වළඳන්න අදහසක් නැහැ. ඒ වීරිය තේරුම් ගන්න මේ පුංචි කරුණ ටික අපිට තේරෙන්නේ නැහැ. ගොඩක් විස්තර ටික කියන්න අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ අර කුසතන අටමිට දුන්නා සොත්තිය කියන බ්‍රාහ්මණෙක්. ඒක අරගෙන ගිහිල්ලා බැලුවා හොඳ අතුපතර විහිදී තියෙනවා බෝරුක. ඒ බෝසෙවනේ දැන් මෙහෙම වාඩි වුණාම මේ නැගිනිර පැත්තේ මෙහෙම ගලාගෙන යනවා ගංගාව. නිරංජරා. උන්වහන්සේ අර කුසතන මිට අතුරලා දෙපට සිවුර. දැන් මේ අපි පුරවන්නේ තනිපට සිවුර. මේ සිවුරම පොට දෙකට මූට්ටු කරලා හදනවා. ඒකට කියනවා දෙපට සිවුර කියලා. ඒක තමයි බෙඩ් සීට් එක වගේ මහත. ඒක තමයි පොරව ගන්න මදුරුව කනවට, පිනි බානවට, සීතලට පොරව ගන්න තියෙන්නේ. ඒ දෙපට සිවුර හතරට නැවුවා. නෙමෙයි පොඩි කුෂන් එකක් වගේ. ඒක අර කුසතන මත එළුවා. එළල උන්වහන්සේ වාඩි වුණා. පාත්‍රය අතහැරපු එකේ තීරුම දැන් එනවා. උන්වහන්සේ හිතනවා මම මෙතනින් ආයෙමත් නැගිටින්නේ මගේ ඇඟේ මස්ලේ වියලී යනවනම් වෙලිලා ගියාපුවාවේ. හම නහර ඇට ඉතුරු වෙනවනම් ඉතුරුණාවේ. මම නැගිටින්නේ නැහැ. ඔබ බලන් හිතලා හිතන්න මම නැගිටින්නේ නැහැ පැය තුනක්. වාඩි වෙන්න බලන්න. ආඩු ගාන චූබරක් හරි හැදෙනවා. ඊට පස්සේ කියයි නෑ මම ගිහිල්ලා පාත්‍රමයකට ගිහිල්ලා එනවා. මේ වගේ අපිට එච්චර දුර යන්න පුළුවන් හැකියාවක් නෑ. අපි බොහොම ආඩම්බර වෙන්න කියලා කිසිම දෙයක් නැති අය. ඉතින් උන්වහන්සේ වාඩි වුණා මේ වාඩිවිච්ච වාඩිවිල්ල සොලවන්න ලෝකේ කාටවත්ම බැරි වුණා. උන්වහන්සේ එතනින් නැගිට්ට ඕනම හොඳ දෙයකට විරුද්ධකම් කරනවා ලෝකේ. ඕනම හොඳ දෙයක් කරන්න තියෙන්නේ නිന്ദාපාස විඳ විඳ බැට කකා. හොඳ දේ නැති කරන්න හැමෝම ලෑස්ති වෙනවා. නරක දේ නැති කරන්න කවුරුත් නැහැ. ඉතින් මේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන හදන මොහොතේ ඒ උන්වහන්සේ උපදවා ගන්න හදන්නේ නරක දෙයක් නෙමෙයිනේ. හොඳ දෙයක්. එතකොට තමයි වරින් වර මේ එයා ආව පෙනී හිටියා. මේ ලෝකේ පාලනය කරන බලවේගයක් තියෙනවා. ඒ බලවේගයට කියන්නේ මාර බලවේගය. ඒ බලවේගයෙන් උදව් කරන්නේ මේ ලෝකයේ පවත්වන්න. ලෝකේ කියලා කියන්නේ මොකද්ද? පොළොව නෙවෙයි. අහස නෙවෙයි. වතුර නෙවෙයි. ගින්දරත් නෙවෙයි. යම් තැනක ඇස ඇද්ද? කන ඇද්ද? නාසය ඇද්ද? දිව ඇද්ද? කය ඇද්ද? මනස ඇද්ද? ලෝකේ එයයි. ඒ ලෝකයට නිදහසක් දෙන්න කැමති නැති බලවේගය තමයි මාර බලවේගයෙන්. මාර බලවේගය එතෙන්ට පැමිණියා. ඇයි දැන් මේ ලෝකේ දැනගත්ත මාර බලවේගය විතරයි ඒක දැනගත්තේ. මෙයා නිදහස් වෙන්න යන්නේ මේ හයෙන්. ඒ හයෙන් නිදහස් වෙන එක වළක්වන්න අවිල්ලා ඔබ දන්නවා වීදුරු කෙටි ලියාවා කරවල වුණා වරුසා වැස්සා ගල් වරුසා වැස්සා ආයුධ වර්ෂා වැස්සා. උන්වහන්සේගේ මනස කලබන්න පුදුම දේවල් කළා. පුදුම දේවල් කළා. ඒ මාර බලවේගය උන්වහන්සේට පේන්න හැමතිස්සෙම ආවා. සාමාන්‍ය මිනිස්සයාට පේන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙ ඉන්නේ මායාවේ යටතේ නිසා. ඉතින් උන්වහන්සේ ගාවට ඇවිල්ලා නුයික ආකාරයට කරදර කරලා කළ නමුත් උන්වහන්සේ ජීවිතය අතහැරලා නින්නේ. ජීවිතේ අතහැරපු කෙනෙකුට අල්ලගන්න දෙයක් නැහැ. තැති ගැනීම තියෙන්නේ අල්ලා ගැනීමත් එක්කයි. උන්වහන්සේ මේ තමන්ගේ ජීවිතය අතහැරලායි දැන් මේ ධර්මය ආબોධ කරන්න බැස්සේ. එවලේ මාර්යා කියනවා "ඒයි සිද්ධාර්ථ නැගිටපන්" කිව්වා. අන්තිමට. මෙතන ආйти මට කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා "කොසාකි" සේනාව හිටියා. හැමෝම කිව්වා අපි සාක්කි අපි සාක්කි කියලා. බලන්න නරකට සපෝට් කරන්න කොච්චර ඉන්නවද? හොඳට සාක්කි දෙන්න කවුරුත් නැහැ. එදත් එහෙම අදත් එහෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මෙතනයිදී මට සාකිකෝ කියලා ඇහුවා. උන්වහන්සේ ප්‍රකාශ කළා දකුණු අත පොළොවට තබලා ඔබ දකින්න ඇති බුද්ධ ගයාව ගියපු අය බුද්ධ ගයා විහාරේ තියෙනවා ඒක සිහි කරවන ප්‍රතිමාව දකුණුවත් පොළොවට තියාගෙන ඉන්න. පොළොවට තියලා කියනවා "ඒයි ධරති මාතා මම මේ ජීවිත ආબોධය සොයාගෙන මෙතෙක් කල් ආපු ගමන ගැන ඔබ දන්නවා." මහා පොළොව ගිගුම් දුන්නා. මහා පොළොව ගිගුම් දුන්නා. මාර සේනාව පලා ගියා. උන්වහන්සේ ජය ගත්තා. උන්වහන්සේට පුළුවන් වුණා පිළිවෙලින් මේ සිත සමාධිමත් කරන්න. සිත සමාධිමත් කරනවා කියන්නේ ඒක හරි දුෂ්කර දෙයක්. දැන් බලන්න අපි S2 වැවුවාම බොහෝ දිනකට S2 වහපු ගමන් අපි ඔක්කොටම වගේ වෙන්නේ නින්දට යන එක. අපි ඇස් දෙක අරගෙන හිටියා සමහර විට නිදිමත එනවා. ඒක නිදිමත කියලා එකක් අපේ සිතේ බලපවත්වනවා. එය සිත එකඟ වෙන්න උදව් කරන එකක් නෙවෙයි. බාධාවක්. ඊළඟට අපි නිකන් අස්වාගෙන ඉන්නවා කියමු නිදිමත නැහැ කියමු. නමුත් අපි ආහස කරපු දේවල් වලට අපේ හිත යනවා. ඒකට කියන්නේ කාමච්ඡන්ද කියලා. ඒක සමාධියකට උදව් කරන්නේ ඊළඟට අප ගැටිච්ච දේවල්, තරහා හිතිච්ච දේවල් සමහර විට මధుරෙක් කෑවොත් ඇති අපේ හිතේ තරහා එන්නේ. මොන වදයක්ද කියලා. සමහර විට අපේම අපි භාවනා කරන්න කියලා ලෑස්ති වුණොත් අපේම ඇඟපත රිදෙනවා. ඒ රිදිල්ලම සම අපට එපා වෙනවා. තියෙන නිසා ඊළඟට මේක හරියයිද නැද්ද? මේ වගේ දේවල් වලින් අපේ සමාධියට බාධා වෙනවා. කාගේ හිතෙත් මේ තියෙනවා. ඉතින් උන්වහන්සේට පුළුවන් වුණා අර මාර බලවේගයේ මැඩගෙන ඒ සියල්ලක් මැඩගෙන සිත සමාධිමත් කරන්න. සමාධිමත් කළා ඒ සමාධිය තුල බාධාවක් නැතුව ගොඩාක් වෙලා ඉන්න හැදුනහම හිත ඒකට කියනවා ධානය කියලා. එතකොට මේ ධානයේ මට්ටම් උන්වහන්සේ අඳුනගත්තා. එතකොට මේ සමාධිය සියුම් වෙන්න වෙන්න බලවත් වෙන්න වෙන්න මේ හිත පුළුවන් ඕන ඕන පැත්තට හරවන්න. අපි ගත්තොත් දැන් අපිට හිත හරව ගන්න බෑ එහෙට මෙහාට. මොකද බැරි. අපේ හිතේ නිදිමත ඇවිල්ලා තියෙනවා. මේ ආසාවල් මේවා එක එක දේවල් බලවත් වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේට පුළුවන් වුණා සමාධිමත් සිත කැමැති පැත්තට යොදන්න. හතරවෙනි ධ්‍යානයේදී උන්වහන්සේ සිත යෙදුවා ආපස්සට භවයේ Tamange ආපු ගමන. ඉතින් උන්වහන්සේ දැක්ක කල්ප ගානක් ආපු ගමනක්. කොච්චරද කියන්නේ ආරම්භක කෙලවරක් සොයන්න බෑ. එතකොට උන්වහන්සේට තමන්ගේම දැනුමක් ආවා ඥානයක් ආවා පෙරවිසූ ජීවිත ගැන. උන්වහන්සේ බෝධි මූලයේ ලැබූ පළවෙනි ඥානය තමයි ඒ ඥානෙ. ඒකට කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා තමන්ට වගේම මේ භව ගමන අන් අයට තියනවාද? එහෙම බලද්දී උන්වහන්සේ දැක්ක අපි හැමෝම මේ ලෝකයේ ජීවත් වෙන හැම සත්වයක්ම කර්මානුරූපෝ ඉපදෙනවා කර්මානුරූපෝ චුත වෙනවා. ඒ කියන්නේ අපි කියන අපි කියන කියපු කරපු සිතපු දේවල් අනුව තමයි අපට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. එතකොට මේ ජීවිතේ ගත කරන විදියට තමයි ඊළඟ ජීවිතේ හැදෙන්නේ. එතකොට මේ ඥාණයට කියන්නේ චුතූපපාත ඥාණය කියලා. ඊට පස්සේ උන්වහන්සේ ජීවිතය ගැන විමසන්න ගත්ත. ඇයි මේකෙන් ඈතර වෙන්න බැරි? ඉස්සෙල්ලා උන්වහන්සේ මේ තුලින් පැහැදිලි වුණා කාරුණු තුනක්. ලෝකේ තියෙනවා මේ මත තුන. පළවෙනි එක තමයි ලෝකේ සත්වයා කවුරු හරි කෙනෙක් මවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච පළවෙනි අවබෝධය තමයි මේක කවුරුවත් මවපු දෙයක් නෙවෙයි. පරංකතම් දුක්ඛ මේකට කියන්නේ මේ ජීවිතේ බාහිර කෙනෙක් කරන ලද්දේය කියන එක ඒක අසත්‍යයක් කියලා උන්වහන්සේට අවබෝධ වුණා. අවබෝධ වුණේ උන්වහන්සේ මේ හේතු විමසන්න පටන් ගත්ත නිසා. ඊළඟට උන්වහන්සේට සමහර කියන්න ගත්ත නෑ නෑ මේක තමා විසින් කරගත් එකක්. සයන්කතම් දුක්ඛං. උන්වහන්සේට අවබෝධ වුණා මේක අනුන් විසින් කරන ලද්දේ කියන එකත් සත්‍යක් නොවේ. මේ තමා විසින් කරගත් දෙයක්ද දෙයක් කියන එකත් සත්‍යයි. අනුන් විසින් කරපු දෙයක් නම් මේ එනම් මේ ලෝකයේ සියලු දේවල් වල හිමිකරුවා කවුද? ඒ අනුන්. අනුන් විසින් කරපු දෙයක් නෙමෙයි මේ වැඩේ. තමා විසින් කරගත්තු දෙයක් නම් තමාටම මේක හරි ගස්ස ගන්න පුළුවන්. තමා විසින් කරපු දෙයක්වත් නෙමෙයි. ඉබේ හටගත්තු දෙයක්වත් නෙමෙයි. ඉබේ හටගත්තු දෙයක් නම් අපිට මේ වෙනුවෙන් කරන්න කියලා කිසි දෙයක් නැහැ. මේ ඉබේ හටගත්තු දෙයක් වගේ මතයක් බුද්ධ කාලේ හිටපු එක්කෙනෙක් කියාගෙන ගියා. එයා තමයි මක්කලි ගෝසාලේ. මක්කලි ගෝසාල කිව්වා නගින්න කන්දකට නූල් බෝලයක් අතර ගන්න. නූලේ කෙලවර අල්ල ගන්න. නූල් බෝලේ ඈතට වීසි කරන්න. ඒක යන්නේ නූලේ දුර ප්‍රමාණයට විතරයි. ඒ වගේ තමයි අපි මෙච්චර දැඟලුවාට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම 84000 වාරයක් උපදින්න ඕනේ. එනිසා කලබල නොවී හිටපන් කිව්වා. මිනිස්සු කැමති වුණා මේකට. කොච්චර කැමති වුණාද කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා මේ මක්කලි ගෝසාලයා මිනිස්සුන්ව අල්ලන්නේ මාළු අල්ලන විදියට කිව්වා. මාළු අල්ලන්න කෙමන කියලා එකක් අටවනවා අපේ ලංකාවේ ඔය දැන් නම් අපිට ඒව දකින්න නැහැ මේ ඉරටු වලින් හදලා හදලා මේ රවුමට හදලා එක කොටසක් පොඩි වෙන්න කොටසක් ලොකු වෙන්න හදලා මාළු වෙන තැන් වල දානවා. මාළු කෙමනට රිංගුවට පස්සේ එළියට ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මක්කලි ගෝසාලයා මනුස්ස කෙමනක් කිව්වා. ඒක මේ මතේන මිනිසෙකුට රිංගුවාම එළියට ඉන්න බෑ. මේ වගේ මත ගොඩාක් සංසරණය වෙන ලෝකේ උන්වහන්සේ මේ මත තුනම සත්‍යක් නොවේ කියලා පැහැදිලි කළා. මේක මේක පිටස්තර පුද්ගලෙක් කරලත් නැහැ. තමා කරලත් නැහැ. ඉබේ හටගෙනත් නැහැ. උන්වහන්සේ හේතු විමසුවා. උන්වහන්සේට හේතු හොයාගන්න පුළුවන් වුණා. ඔබ දන්නවා මේක හැදෙන රටාව උන්වහන්සේ දේශනා කළා. ඒකට අපි කියන්නේ පටිච්ච සමුප්පාදේ. මේකේ නිදහස් වෙන රටාව උන්වහන්සේ දේශනා කළා පටිච්ච සමුප්පාද නිරෝධය. ඉතින් උන්වහන්සේ පෙන්වා දුන්නා ඒ සඳහා තියෙන්නේ මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගය. එතකොට දුකින් පුද්ගලෙක් නිදහස් කරවන්නේ වැඩපිළිවෙලක් විසින් මිසක් පුද්ගලෙක් විසින් නෙවෙයි. ඒ වැඩපිළිවෙල තමයි ආර්ය ස්ථාංගික මාර්ගය. තුන් උන්වහන්සේ ආර්ය ස්ථාංගික මාර්ගය පුරුදු කරලා ඒ බෝධි මූලයේදී කවුරුත් කියා දුන්නේ උනස් තනියම මේ මාර්ගාංග 8කට එක කොටස් කරගෙන උනාසි පුරුදු කළා අවබෝධ කළා මේ ලෝකයේ තියෙන දුක දුකට හේතුව නැති කළා දුක්ඛ නිරෝධි සාක්ෂාත් කළා මාර්ගي වැඩුවා ඒ පසක් පොය දවසේ බෝධි මූලයේ සිදුවෙච්ච දෙයට කියනවා සම්මා සම්බුද්ධත්වයේ කියලා උන්වහන්සේ නිකලස් බවට පත්වීම. එදා උන්වහන්සේට ලැබුණා විශේෂ ඥාන. ඒවට කියන්නේ දස බල තථාගත ඥාන කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන පින්වත්නි අපි සිත පහදා ගන්න ඕනේ. මොකද මේ සියල්ල බුද්ධ දේශනාවල තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අවබෝධ කරලා උන්වහන්සේ දේශනා කරගෙන ගියා. උන්වහන්සේ දේශනා කළා දේශේති භික්ඛවේ ධම්මං. පහළෙනි ධර්මය කියන්නේ. මුල මැදාග පිරිසිදු ධර්මය කියන්නේ. හරි ලස්සන එකක් දේශනා කළා. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. ධර්මයේ අහන්න නොලැබී ගියොත් මිනිසු පිරිහෙයි. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. ධර්මයේ කිව්වොත් අවබෝධ කරගන්න අය ඇති වෙනවා. මෙන්න මේ වචන කෙරෙහි විශ්වාසී තිබූ ශ්‍රාවකයෝ ඒ නිර්මල ධර්මයේ කියාගෙන ගියා. ඒ ධර්මයේ තුල තියෙන විස්තර කීපයක් මා ඔබට දැන් මේ පැහැදිලි කරන්න යන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මොන වගේ ධර්මයක්ද ඔබ මතක තියාගෙන ඉන්නේ මං කිව්වා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අපි මතක තබාගෙන ඉන්නේ මේ වගේ ධර්මයක්. පහණෙනි ඔබ සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන්ත්‍ර සිදුවීම නිසා ඒ ඒ ආත්මවලදී නුයික් අර්බුදවල පැටලිලා මැරුම් කෑමෙන් ගලා ගියලේ මහා සාගර ජලයට වැඩි. ඒ ආත්මවලදී හඬන්න සිදුවීම නිසා හෙළු කඳුළු මහා සාගර ජලයට වැඩි. ඒ නිසා කලකිරින්දමයි සුදුසු. භාග්‍යතුන් වහන්සේ අපි ওই විදිහට මාර්ග තබාගෙන ඉන්නවා. බලන්න හරි අපූරු මතකයක්. එම නිසා හෙළු කඳුළු මහා සාගර ජලයට වැඩි. ඒ නිසා කලකිරෙන්නමයි සුදුසු. භාග්‍යතුන් වහන්සේ අපි ওই විදිහට මතක තබාගෙන ඉන්නවා. බලන්න හරි අපූරු මතකයක්. අපෙන් ඇහුවොත් අපි විඥාන පත්‍යා නාම රූපං හරි මොකක් හරි කියයි ක්‍රෙඩිට් එකක් ගන්නවා. බලන්න වෙනස අර භික්ෂුන් වහන්සේලා කිව්වා අපි මෙන්න මේමයි මතක තබාගෙන ඉන්නේ. මහණෙනි බොහොම හොඳයි කියලා. හොඳ විදියට කිව්වා මතක තබාගෙන ඉන්නේ. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිපු අය. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ ඇත්තට සරණ ගියාද බොරු සරණ ගියාද කියලා. අපි සරණ ගියා හැටියට බුදුරජාණන් වහන්සේගේ කෝණෙන් උන්වහන්සේ අපිට බලන්න කියපු කෝණයෙන් අපේ ජීවිතය දිහා බැලුවොත් අපි ඔක්කොම මේ සංසාරේ යන අය. බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ සතර මේ සංසාරේ යන අය හැම ආත්මෙම මිනිසු වෙන්නේ නැහැ. හැම ආත්මෙම මිනිසු වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල තියෙන ඒකාත්මික මිනිස්සෙක් ඊළඟ ආත්මේ පිරීතෙක් එක් ඊළඟ ආත්මේ නිරේ එක් ඊළඟ ආත්මේ තිරිසනෙක් බුද්ධ දේශනාවේ පැහැදිලිවම තියෙනවා බැරි වෙලාවත් නිරේ උපන්නොත් ඒ කියන්නේ ඒකට possibility එක වැඩි බැරි වෙලාවත් උපන්නොත් ධර්මයේ සඳහන් වෙනවා ඒ කෙනාට ආයේ මිනිස්සෙක් වෙන්නවට වඩා කන කැස් බෑවා වියේ සිදුරෙන් අහස බලන එක ලේසියි කියනවා. ඒක බුද්ධ දේශනාව. වියේ සිදුර කියලා කියන්නේ නගුල. නගුලේ තියෙන අර සිදුරක් තියෙන ලීය. විය දණ්ඩ කියලා එකට කියන්නේ. මේ සිදුරක් තියෙන ලීය මොහොතට වැටුණාට පස්සේ මුහුදේ රළ අතරේ පාවිවිතියේදී කැස්බෑවෙක් ඉන්නවා ඇහක් පොට්ටයි. එතකොට කැස්බෑවට පේන්නේ ඇස් කීයද? එකයි. මේ කැස්බෑව පොළව අස්සේ ඉඳලා උඩට එනවා. එන්නේ හැමදාම නෙමෙයි. අවුරුදු 100කට වතාවක්. අවුරුදු 100කට වතාවක් පොළව අස්සේ ඉඳලා උඩට එද්දී මේ කැස්බෑවගේ ඔළුවට සෙන්ටර් වෙනවා අර වියදන්නේ සිදුර. එතකොට එයාට අහස පේන්නේ අර තනි ඇහෙන් සිදුර තුලින්. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි මේක වෙන්න පුළුවන්ද? බුදුරජා භික්ෂුන් වහන්සේලා පිළිතුරුන භාග්‍යතුන් වහන්සේ මේක ලේසියෙන් වෙන්න පුළුවන් එකක් නම් නෙවෙයි. නෑ නෑ නෑ ලේසියිනුත් වෙන්න පුළුවන් කිව්වා. හැබැයි මිනිස්සෙක් නිරේ ගිහිල්ලා ආයේ මිනිස්සෙක් වෙන එක නම් ලේසියෙන්වත් බෑ කිව්වා. දුෂ්කරවත් බෑ කිව්වා. දැන් අපි දන්නේ මේ වෙද්දි මිනිස් ලෝකේ කී දෙනෙක් දවසට මැරෙනවද? නේ කී දෙනෙක් මැරෙනවද? සමහරු මව් කුසට ඇවිල්ලා මව් කුසීම මැරෙනවා. මැරෙන්නේ නැද්ද එහෙම? දැන් අපි මව කුසී උපන්න වෙලාවේ අපේ අම්මට සිතවිල්ලක් ආවේ නැහැනේ මට මේ ළමයා වැඩි කියලා. අපි දන්නවා සමහර අවස්ථාවල දරුවන් බඩට යන ඉලීගලි. එතකොට ඒ දෙමව්පිය ඒ අම්මට කරන්න දෙයක් නැහැ. ඒ අම්මා යනවා අන්තිම තීරණයට. මොකද්ද? මට මේ දරුවා දැන් අපි ගත්තොත් වැරදි විදියට දරුවෙක් කියනවා. දැන් සමහර අවස්ථාල් තියෙනවා එහෙම. එතකොට ඒ අම්මා කාපනවා දැන් යාට බෑ දැන් මේකට මූණ දෙන්න. එකම විසඳුම මොකද්ද? දරුවෝ නැති කිරීම. අපි එහෙම දරුවෙක් වෙලා කොච්චර මැරෙන්නේ නැද්ද? අපි දන්නවද කවුරුවත් ඒක? ඒක දන්නේ අපි. මව් කුසීම අම්මා දරුවා ආදරෙන් හදන්න ලෑස්ති වෙද්දිත් මැරෙනවා. අපි ඒකෙනුත් බේරුණා. සමහර අවස්ථා තියෙනවා දරුවා උපදිනවා. අම්මා දැන් කිරි දීලා දරුවා ළඟ ඉන්නවා. දැන් සමහර අවස්ථාවලදී මේ දැන් අපි රත්නපුරේ මද බේබි කියා යුනිට් එකක් හැදුවා මහමෙුණාවේ අරමුදල් වලින් ලොකු විශ්වවිද්‍යාලයක්. ඒක හද ඒක හදන්න හේතු උනේ අර අම්මලා හරියට දුක් විඳින නිසා ඇඳවල දෙකක් තියලා අම්මලා තුන් දිනේ බුදිනව හරස් අතර යඳුලක් දෙකේ. බබාලා හම්බින අම්මලා. ඉතින් මේ මද බේබි කියා යුනිට් එක හැදුවේ ඒ ડોක්ටර් කිව්වා දැන් ළමයා සමහර ළමයි ඉන්න පොඩි කාලෙම හැදෙනවා කහ වුණ. එතකොට අම්මා ළඟ ළමයා තියන්නේ සමහර විට අම්මා බබා හම්බ වෙන සීස කළා. එතකොට ළමයා ඉන්නේ උඩ තට්ටුවේ. අම්මා ඉන්නේ පහළ. දැන් අම්මා මේ ඔපරේෂන් කරපු බඩක් තල්ලගෙන කෙඳිරිග ගහ උඩට යන්න ඕනේ ළමයාට කිරිපොවන්න. ඉරසිල් පල්ලෙහාට එන්න ඕනේ. දවස් දෙකක් යනකොට අර ආදරේ වෙනස් වෙනවා. සමහර අම්මලා කියනවලු ඒ ડોක්ටර් කිව්වේ මීට වඩා හොඳයි මේ ළමයා මලා නම්. එතකොට ඒ ડોක්ටර් කියනවලු නෑ අම්මා මේ අම්මා යන්නේ රුවන් සක්මනේ බුදුරජාණන් වහන්සේ සක්මන් කළා වගේ රුවන් සක්මනේ මේ දරු සෙනෙහස බිඳී යම්ද මොහොතක් යන්නේ මේ නිසා මව් කුසී දරුවෝ නැති වෙනවා අම්මලට නිදි නැහැ සමහර අවස්ථාවලදී බබාට කිරි දිදී ඉඳෙද්දී අම්මා ඒ බබාගේ පැත්තට හැරෙනවා බබා මැරෙනවා තනියට යට වෙලා වෙච්ච දෙසිදී නැද්ද? මේ ඔක්කොගෙම අපි බේරුණා මේ ජීවිතේ. අපි දන්නේ නැහැ හැම ජීවිතෙම බේරුණා කියලා. ඒ නිසා අපිට ආඩම්බර වෙන්න කියලා කිසි දෙයක් නැහැ. මේ අවස්ථාව අහිමි වෙච්ච ගමන් කර්මය විසින් තීරණය කරાવી ඊළඟ අවස්ථාව. ඒ කර්මය චේතනා පහල කොට කරන දේ. ඉතින් මේ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවාම උන්වහන්සේ දේශනා කළා අනමතග්ග කියන දේශනාවල අනමතග්ග කියන්නේ කෙලවරක් නැහැ. ඒක උන්වහන්සේ දේශනා කළා මේ හිමාල පර්වතයේ පස් එකතු කරලා චූටි වෙරළු ගෙඩිය වගේ ගුලි හදලා කෙනෙක් කියනවා මේ මේ ජීවිතයේ අම්මා මේ ඒ අම්මගේ අම්මා මේ අම්ම ගැම්ම බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අම්මලා ඉවර වෙන්නේ අර ගොළු ඉවර වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිමාල පර්වතය ඔක්කොම ගස් ටික එකතු කරලා අඟල් හතරේ කෑලි වලට කපන්න. ගොඩක් ගහන්න. මේ මේ ජීවිතේ තාත්තා මේ ඒ තාත්තගේ තාත්තා මේ ඉවර වෙන්නේ නැහැ කියන තාත්තලා අර ලී ටික ඉවර වෙනවා කියනවා. මේ ඒ වගේ උපමා වලින් බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්න මහන්සි ගත්තේ මොකක්ද? ඔබ කියන්න බලන්න. ඒ වගේ උපමා වලින් මහන්සි ගත්තේ මොකක් කියන්නද? මේක සසර ගමනක්. මේක සසර ගමනක්. මේකට ඇලෙන්න එපා. මේක මේකට ඇලෙන්න එපා. පුළුවන් නම් මිදෙන්න. ඒ පණිවිඩයට තමයි ත්‍රිපිටකය අධ්‍යයනය කරන එකට පැහැදිලි වෙනවා. ඉතාමත්ම පැහැදිලි වෙනවා. ඒ පණිවිඩය විතරයි තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟ හිටිය එක භික්ෂුන් වහන්සේ නමක් අනාගාමි වෙලා. ඒ කියන්නේ අනාගාමී වුණාට පස්සේ මනුස්ස ලෝකෙ උපදින්නෙත් නැහැ, දිව්‍ය ලෝකෙ උපදින්නෙත් නැහැ. කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ. එහෙදීම පිරිනම් පානවා. හැබැයි බුදුරජාන් වහන්සේ දැක්කා ඒ භික්ෂුවට පුළුවන් මේ ජීවිතේ රහත් වෙන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහ එයාගෙන් ඒ උන්වහන්සේගෙන් අහනවා මෙහෙන්න මොකද ඉස්සර වගේ උනන්දු වෙන්නේ නැත්තේ නෑ භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කළා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඊතුරු ටික ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. ආ එහෙමද කියලා ඇහුවා. අහලා කිව්වා නෑ භික්ෂුව. බලන්න මේ උපමාව. ස්පිය හෙලන වෙලාවක්වත් මම නම් ආයි උපදින එක ප්‍රශංසා කරන්නේ කියලා. උපමාව තමයි බලන්න භික්ෂුව. අසුචි අසුචි කියන්නේ කක්කා චුට්ටක් තිබ්බත් ගඳේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. කඳයි නේද කියලා ඇහුවා. මේ වගේ තමයි කිව්වා ඉපදෙන එක චුට්ටක් තිබ්බත් ඒක ආයිති දුකට කිව්වා. ඉතින් උන්වහන්සේගේ පණිවිඩේ තේරුම් ගන්න හොඳට කියවන්න ඕනේ. බුද්ධ දේශනා. මොකද අපි මනුස්ස ජීවිතයේ මිනිසුන් හැටියට උපන්න අපිට තියෙන මූලික අයිතියක් ඥානිය ලබා ගැනීම. මේ ඥාණය ලබා ගැනීමේ අයිතිවාසිකම අතාර ගන්න එපා. වාසනාව කියන්නේ ඔබට ලැබෙනවා මේක සිංහලෙන්. ලෝකෙ කිසි ජාතියකට ලැබෙන්නේ නැහැ. තමන්ගේ භාෂාවෙන් ඒක. ලංකාවේ මට හම්බුණා මේ චෙකොස්ලෝව කියන කෙනෙක්. එයාට ඉංග්‍රීසිත් හරියට බෑ. එයා අඬනවා. අනේ මට මේ ධර්මය ඉගෙන ගන්න ආසයි. අපේ භාෂාවෙන් නැහැ. අපේ භාෂාවෙන් නෑ. මට ආසයි මේක ඉගෙන ගන්න. දැන් අපිට කොහොමද මේ සිංහලෙන් මේවා ලැබෙන්නේ? මේ අපේ නිදානේ. සිංහලයෝ තමයි ගෞතම සාසනය අතුරුදහන් වෙන්න නොදී රැකගත්තේ. ආඩම්බර වෙන්න තියෙන එච්චරමයි. ගෞතම සාසනය අතුරුදහන් වෙන්න නොදී රැකගත්තා. ශ්‍රී මහබෝධි නැති වෙනුනෝදී රැකගත්තා. දලදා වහන්සේ ධාතුන් වහන්සේලා රැකගත්තා. වෙනස මොකක්ද අර පරණ සිංහලයන්ගේ තිබිච්ච එක දැන් සිංහලයන්ගේ නැති එකයි. හැබැයි ඒක ඇති කරගන්න පුළුවන්. එතකොට පින්වත්නි මම ඔබට මේ කියන්න හදන්නේ විශේෂ දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංසාර ගමනක් කියලා දේවදත්තගේ ප්‍රශ්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බදාලා මහණෙනි මේ දුක් විඳින අය දැක්කාම හිතන්න කියනවා කිව්වා මම මේ විදිහට කොච්චරනම් සංසාරේ දුක් විඳින්න ඇද්ද සැප විඳින අය දැක්කාම හිතන්න කිව්වා මම මේ විදිහට කොච්චරනම් සංසාරේ සැප විඳින්න ඇද්ද එහෙමනම් අපිට මේ සැප දුක දෙක අලුත් එකක් නෙවෙයි. සැප දුක දෙකම අපිට පුරුදු වෙච්ච දේවල්. සසර පුරාවට. නමුත් අපිට මේ සතර අපායෙන් මිදෙන්න නැත්තම් සංසාර ගමනේ ඉපදෙන මැරෙන චක්‍රයෙන් නිදහස් වෙන්න මෙතෙක් අවස්ථා ලැබුණේ නැහැ. මම නම් දකින්නේ මිනිස්යාගේ බරපතලම ප්‍රශ්නේ සතර අපායට වැටෙන එකයි. අනිත් එකක්වත් ප්‍රශ්න කියලා ගණන් ගන්න දෙයක් නැහැ. අපි ගම්මු අපි රටේ නැති කරපු එල්ටීතස්වාද ගැන චුට්ටක් මොකද්ද? බැරි වෙලාවත් අපි උපදිනකොට අපි උපන්නේ දෙමළ මිනිස්සු අතරේ නම් අපිට පොඩි කාලේ ඇහෙන භාෂාව මොකද්ද? දෙමළ. අපි කියන සින්දු මොනවද? දෙමළ සින්දු. අපි කන්නේ මොනවද? තෝසේ. ඊට පස්සේ පොඩ පොඩ ලොකු වෙනකන් අපිට අහන්න හම්බ වෙන්නේ මොකද්ද? උඹලව නැති කලේ සිංහලයෝ. උඹලව නැති කලේ සිංහලයෝ. එතකොට අපිට තවත් જાතියක් කෙරේ හටගන්නේ මෛත්‍රියක්ද වෛරයක්ද? වෛරයක්. පුංචි කාලෙම ඒ වෛරය අර සිත්වල උපද්දවන්න පරිසරය උදව් කළේ නැද්ද? උදව් කළා. ඊට පස්සේ වීරයා වෙන්නේ කවුද? සිංහලෙක් මරණගෙනා. එතකොට පොඩි ළමයිගේ සිහිනේ මොකද්ද? ආයුධයක් අරගෙන එක්වාමිකාරයෙක් එක් ගමකට වැදිලා මරන්නේ ඒගොල්ලන්ගේ මනුස්ස ජීවිතේ දැන් ඔන්න ඒගොල්ල මනුස්ස ජීවිතේ වැඩෙනවා. වැඩෙනකොට මේ මනුස්ස ජීවිතය තුල ඒගොල්ලන් තුල වැඩෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එක්ක රාගේ එහෙම නැත්නම් ද්වේෂේ ඒ දෙකටම බලවත් වෙන මෝහේ. ඒතර ඒගොල්ලන්ට කවුරුවත් ඉන්නවද? අනේ ළමයිනේ මේ රාග දේශ මොහ කියලා දෙයක් මේ හිතේ තියෙනවා. මේක තමයි අපේ ප්‍රශ්නේ කියලා කියන්න කෙනෙක් ඉන්නවද? නැහැ. බලන්න ධර්මයේ නැති සමාජයකට සංසාරේ කර්මයක් අනුව උපන්නොත් වෙන දේ. ඇෆ්ගනිස්තානයේ උපන්නොත් අද කෙනෙක් එයා යන්නේ කොහටද? අර දරුණු සංවිධානයට. එයා ඒකේ තමයි වීරත්වය හොයන්නේ. ලංකාවේ සිංහල පවුල්වල දහම් පාසල්ගේ ළමයි ධර්මයේ හරියට ලැබිච්ච නැති නිසා යම් යම් දේශපාලන ත්‍රස්තවාදයට ගොදුරුුනේ නැද්ද? ගොදුරු වුණා. මේ මොකද හේතුව? මේකේ තේරුම තමයි උපන්න කෙනා හැමතිස්සෙම පරිසරයට ගොදුරු වෙනවා. පරිසරයේ තියෙනවා නම් යම් ත්‍රස්තවාදයක් ත්‍රස්තවාදයට ගොදුරු වෙනවා. පරිසරයේ තියෙනවා නම් ಜಾතිවාදයක් ಜಾතිවාදයට ගොදුරු වෙනවා. පරිසරයේ තියෙනවා නම් ආගම්වාදයක් ආගම්වාදයට ගොදුරු වෙනවා. ඇයි මේ ගොදුරු වෙන්නේ? ගොදුරු වෙන්නේ ඔහු තුල තියෙන එක්තරා දෙයක්. ඒකට දේශනාව කියනවා සීලබ්බත පරාමාස කියලා. මතවාද අන්දානුකරණයෙන් ඇදහිීම. මතවාද අන්දානුකරණ ඇදහිම තියෙන්නේ තමාගේ තමා කියන සංකල්පයට කේන්ද්‍රගත වෙලා. තමන්ට සමාජයේ තුල වීරයෙක් වෙන්න තියෙන ආසාව. මේව නේද පොඩි අයගේ පාවිච්චි කරන්නේ. LTTIට ඔබ දකින්න තිබ මහ වීර සතිය කීකේ මේ පුහු වීරත්වයක් අර මැරෙන මැරෙන එක්කනට දුන්නා. මේකම දෙනවා අන් හැම ත්‍ස්වාදී සංවිධානයකම ඔබ දකින්න ඇති. දැන් බලන්න ඒ ඕන කෙනෙක් මේ ඒ වගේ දෙයක් උදෙසා ජීවිතේ පරිත්‍යාග කරනකොට වට වෙලා කොඩි ඇදලා බයා කරගෙන ශක්තිය ගන්නවා. එක්කෙනෙක්වත් ඉන්නවද මම මේ සිත පිරිසිදු කරලා මිසක් නැගිටින්නේ නැහැ කියලා වාඩි වෙලා මැරෙන කෙනෙක්. කවුරු එහෙම කරන්න ගියොත් අනිත් අය ආන්න පිස්සෙක් කියයි. එච්චරටම මේ ලෝකේ තියෙන්නේ මෝහය. ඉතින් මේ නිසා අපි මේ කියන්න හදන්නේ අපි ඒකට ගොදුරු වුණේ නැත්තේ අපි යම්කිසි පිනක් නිසා අපි සිංහල වෙලා උපන්නා. අපිට යම්කිසි පිනක් නිසා අපිට දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පණිවිඩයක් ලැබෙනවා මේක ඔබ තේරුම් ගන්න මම මහන්සි ගන්න ඒක තෝරලා දෙන්නයි දෙවි කෙනෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ හිසගිනි ගත්තේ එගිනි නිවන ලෙස මේ ආශාව ඒ කියන්නේ රූප දකින්න, ශබ්ද අහන්න, ආග්‍රහණය කරන්න, රස විඳින්න තියෙන ආශාව නැති කිරීමට මහසගත යුතුයි කිව්වා. කවුද ඒක කිව්වේ? දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වා ආසාව නැති කරන්න මහන්සි ගන්න කියලා. උන්වහන්සේ උදලා නෑ නෑ ඒකට කලබල වෙන්න ඕනේ කිව්වා. නැති කරන්න මහන්සි ගන්න කිව්වා. සක්කාය දිට්ඨිය. හිස හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින නිවනවා. නිවන්න මහන්සි ගන්නවා වගේ සක්කාය දිට්ඨිය නැති කරන්න මහන්සි ගන්න කිව්වා. මේ සක්කාය දිට්ඨිය කියන එක මම විස්තර කරලා දෙන්නම්. සක්කාය දිට්ඨියයි එක තව දෙකක් බැඳිලා තියෙනවා. සක්කාදිට්ඨිය සැකේ විචිකිච්ඡා සීලබත පරාමාස මේ තුන තමයි අපේ ලොකු මාර්ගුදේ අපි එක එක්කිනාගේ එතකොට මේ හේතුව අප තුල තියෙනකන් අපිට හොයන්න බෑ අවසාන මොහොත වෙද්දී අපේ ජීවිතේ ඊළඟට කර්මය හැදෙන්නේ කොහොමද කියලා ඊළඟට අපි උපදින්න හැදෙන්න කොහොමද කියලා අපිට හොයන්න තීරෙන්නේ නැහැ.